නිබ්බාණං පන ලෝකුත්තර සංඛාතං චතුමග්ග ඥානේන සච්චිකාතප්පං මග්ග කලාන මාලම්බන භූතං වාන සංඛාතාය සංහාය නිඛන්තත්තා නිබ්බාණං පිපෞච්චති එහි අදහස වූයේ ලෝකෝත්තර සංඛ්‍යාත වූ නිර්වාණය නිර්වාණය ලෝකෝත්තර ධර්මය නිසා ලෝකෝත්තරයයි කියනු ලබන ඒ නිර්වාණය සතර මාර්ග ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතුය. මාර්ග ඵලයන්ට අරමුණු වන්නා වූ එය වාන සංඛාත වූ তৃෂ්ණාවෙන් නික්මුණු බැවින් නිබ්බාණයයි කියනු ලැබේ. তৃෂ්ණාවෙන් නික්මීම යනුවෙන් මෙතන දක්වා තිබෙන්නේ তৃෂ්ණාව ප්‍රධාන කොටගෙනයි. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා වෙදී ඒ දුක්ඛ ස්කන්ධ පංචකය උපදවාලන හේතුව වශයෙන් වදාවේ නැත්නම් සමුදය දුක්ඛ සමුදයාර්ය සත්‍ය වශයෙන් වදාලේ සංහාව. යායන් කන්හා කෝනෝ කවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාදි නන්දිනී සයතේ දාං කාම සංහා භව සංහා විභව සංහා එමයි වදාළේ ඒ ඒ কৃষ্ণාවගේ නිරෝධය නැවත නූපදන ආකාරයෙන් දුරු කිරීම වශයෙන් බුදුරජාණන් වහන්සේ නිර්වාණය පිළිබඳව වදාළා. යෝ තස්සායේව තණ්හාය ශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලය. ධම්මචක්ක සූත්‍රයේදී එලෙසයි දුක්ඛ නිරෝධ නිරෝධාර්ය සත්‍ය දේශනා කොට වදාළා. දැන් මෙහිදී සංහාය නික්කන්පත්තා කියන වචනය විෂ්ණාවෙන් නික්මුණු බැවින් ඒ නික්මීමේ අදහසක් තේරුමක් ඒ මාර්ගය පිළිබඳව එනවා. ඒ නිස්කරණාර්ථය කියන්නේ ඒකයි. කෙලෙසුන්ගෙන් කාම ස්කන්ධයන් නිදුණු බව, නික්මුණු බව. ඒ නිස්කරණත්වෝ, විවේකත්වෝ, අසංකතත්වෝ, අමතක්තෝ යනුවෙන් පටිසම්භිදා මාර්ගෙහි නිර්වාණය පිළිබඳ අර්ථ සතරක් වදාරා. ඒ නිස්කරණාර්ථයයි කියන්නේ ඒ විස්නාව සහිත සියලු කෙලසුන්ගෙන් දැන් මෙතන සංහාය නික්කන්තත්තාත්‍යකත් ඒ তৃෂ්ණාවෙන් පමණක් නොවේ. তৃෂ්ණාව සහිත සියලු කෙලෙසුන්ගේ ඒ তৃෂ්ණාව ප්‍රධාන කොට මෙතන දක්වා තිබෙන්නේ ඒ නැවත නැවත ස්කන්ධ පංචකයක් ලබා දීමේ හේතු නතුරෙන් তৃෂ්ණාව ප්‍රධාන තැනට එන බැරි. ඒ නිසායි তৃෂ්ණාව මුල් කොට වදාළේ දැන් কৃষ্ণාවේ අශේෂ විරාග නිරෝධයයි කියන ඒ සංහාව නැවත නූපදනාකාරයෙන් යම් අවස්ථාවකදී දුරු කෙරේ නම් ඒ අවස්ථාවේදී ඒ సంతානෙහි ඉතිරිව පැවති සියලුම කෙලෙස් දුරු වී යනවා. දැන් ඒ කියන්නේ কৃষ্ণාව නැවත නූපදනාකාරයෙන් එහෙම පිටින්ම දුරු වී යන්නේ අරහන් මාර්ග ඥානය ඉපදී. ඒ අරහත් මාර්ග සිත ලැබෙනකොට ඒ ලැබීම නිසා නැතිවන්නේ තෘෂ්ණාව පමණක් නෙවෙයි. ඒ අවස්ථාවේදී අතගැම්මේ ශක්තියක් වශයෙන් අප්‍රහීන වශයෙන් පැවති තෘෂ්ණාව සහිත වූ සියලු කෙලෙස්. දාප දන්නානේ අවිද්‍යාවක් තෘෂ්ණාව සහමුලින් නැති කරන තුරු අවිද්‍යාවක් පවතින. අවිද්‍යානුසය. අනුසය දෙක වශයෙන් අනුසය ධර්ම දෙකක් වෙන සංහානුසයයි අවිද්‍යානුසයයි. ඉතින් නිර්වාණය පිළිබඳව වදාරන විට ඒ අවිද්‍යාවගේ අශේෂ විරාග නිරෝධයේ වශයෙන් වදාරන්නට පුළුවන්. එසේ වදාරා තිබෙනවා පිටුපදානක. ආර්ය සත්‍ය දේශනාවේදී ඒ තණ්හාය තණ්හාවේ නික්මීම නැත්නම් තණ්හාය නික්කම් කත්තා කියන එක ඒ අර්ථය ගැනීම සඳහා වූ යෝ කස්සායේන සංහාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ යන ඒ වාක්‍යයේ නිර්වාණය පිළිබඳව වඩා පටිච්ච සමුප්පාද දේශනාවලි අවිද්‍යාවේ වාසේස විරාග නිරෝධෝ නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ එයාදි වශයෙන් වඩා එතන අවිද්‍යාවගේ අශේෂ විරාග නිරෝධය. අවිද්‍යාවෙන් කීවේ මෝහය. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා ප්‍රතිපදා අඥානං අයං විච්ඡති අවිද්‍යාව කියන ඒ අවිද්‍යාව එහෙම පිටින්ම දුරු කිරීමෙන් සිදුවන්නේ කුමක්ද සංස්කාරයන් ඇතිවීම නවතිනවා සංස්කාරයෙන් විරුද්ධ වෙනවා. අවිද්‍යාව හේතු කොටගෙන තණ්හාව ඇති වෙනවා. තණ්හාව හේතු කොටගෙන අවිද්‍යාවත් ඇති වෙනවා. නේ? ඒ නිසා යමක් පිළිබඳව තණ්හාව ඇති වුණාම ඒ තැනත්තා පිළිපදින ආකාරය බලන්න ඒ ඒ තැනත්තා ඒ কৃষ্ণාවෙන් යුක්තව පිළිපදින්නේ මහ වූ මෝඩකමකින්නේ මෝඩකම කියන්නේ චිත්ත. අවිද්‍යාව කෘෂ්ණාවට කෘෂ්ණාව අවිද්‍යාවට හේතු වෙනවා. දැන් එයා අපි ගන්නවානේ ධර්ම වශයෙන් ගත්තා. ඒවායේ අනුසය తත්වය ගැන නෙවේ. දැන් සිතක උපදන අවස්ථාව ගතට. සිතක උපදන අවස්ථාව සංහාවේ සිතක උපදන අවස්ථාව වන්නේ ලෝභ මූල සිතක් ඇතිවීම. ලෝභ මූල සිතක් තිබෙනවා. ඒ ලෝභ මූල සිත් අත අතෙන් යම් කිසි සිතක් උපදිනකොට ඒ ලෝභය සහගත වූ ඒ සිතෙහි මෝහයක් පවතී. මෝහයක් කියද? ඒ නිසා තමයි සියලුම අකුසල් වලට සාධාරණ ධර්මයක් වශයෙන් මෝහයක් දක්වන්නේ. ලෝභය එන්නේ නැහැ. ඒ අකුසල ධර්ම වශයෙන් සැලකෙන විට අකුසල ධර්ම සියල්ලටම අකුසල් සිත් සියල්ලටම සාධාරණ ධර්මයක් මෝහය. ලෝභයේ අකුසල් සිත් සියල්ලටම සාධාරණ නැහැ. ලෝභයේ ලෝභ මූල සිතෙහි යෙදෙනවා. දේශ මූල සිතට ලෝභය ඉන්නේ නැහැ. නමුත් මෝහය තිබෙනවා. විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත, උද්ධච්ච සංප්‍රයුක්ත සිත කියලා දක්වන මෝහ මූල සිත්වල මෝහය තිබෙනවමනේ. ඒකට මෝහය සබ්බ අකුසල සාධාරණ චෛතසික. ඒ නිසා පේනවා මෝහයේ අකුසල ධර්මයන්ට තිබෙන උපකාරක බව ඒවා ඇතිවීමට මෝහය නැතිව ලෝභය උපදින්නේ නැහැ මෝහය නැත්නම් ද්වේෂය උපදින්නේ නැහැ මෝහය නැත්නම් විචිකිච්ඡාව ඇතිවන්නේ නැහැ එහෙත් සලකන්න. ඒකට මෝහය කියන්නේ මුලාව. අතිතතු නොබැලීම. අතිතතු දක්නා බවක් නැහැ. ඒකයි මෝහය. ඒ මෝහයේ අනිත් අකුසල ධර්මයන්ගේ මෙන් අනුසය අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව, වීතික්කම අවස්ථාව කියා අවස්ථා තුනක් දක්වනවා. ඒ පරිඋත්ථාන අවස්ථාව ගැන තමයි අප කතා කරන්නේ. ලෝභ මූල සිතක්ය, ද්වේෂ මූල සිතක්ය, මෝහ මූල සිතක්ය කියා අකුසල් සිතක් ඉදීම ඇතිවන අවස්ථාව. ඒ අවස්ථාව මෝහේ පරිත්‍ථානය, ලෝභේ පරිත්‍ථානය. ලෝභ මූල සිත. ද්වේෂ මූල සිත කියවම ද්වේෂේ පරිත්‍ථානය, මෝහේ පරිත්‍ථානය. විචිකිච්ඡා සම්පයුක්ත සිතේ කියවම විචිකිච්ඡාංශයේද පරිත්‍ථානය, මෝහයේද පරිත්‍ථානය. පරිත්‍ථානය කියන්නේ සිතක ධර්මයක් වශයෙන් වැඩිම. ඒකයි පරිත්‍යාග. සිතක් උපදින්නට පුළුවන් ලෝභ මූල සිත, දේශ මූල සිත. නමුත් ඒ ලෝභ මූල සිතෙන් කෙරෙන කායික වාචික වැරදි නොකර ඉතේ. ඒ වැරදි වලට අසු නොවන නොවිය සිටත. මම පුළුවන් ද ලෝභය ඇතිවෙන්නේ. ඒ ලෝභය ඇතිවීම නිසා කෙනෙක් සොරකම් කරනවා. ලෝභයෙන් කරන සොරකම. නමුත් සොරකම් නොකර ඉන්නට පුළුවන්, වළකින්නට පුළුවන්. ඒතකොට ලෝභය පරිඋත්ථාන වුවත් සමහර විටක අන්‍යයන්ගේ වස්තුවක් අරමුණු කොට ලෝභය සිතක් උපන්නක්. ඒ ලෝභයෙන් කෙරෙන සොරකමය නොකර වළකින්නට පුළුවන්. අන්න එහෙම අවස්ථාවලදී තමයි සීලය උපකාර වන්නේ. තමා රත්නා සීලය ගැන සිතතොත් වැරද්ද ගැන සිතතොත් කෙනෙකුට ඒ සොරකමින් වළකින්නට පුළුවන්. ලෝභ මූල සිත ඉදීම නිසා ඇතිවන කර්මය නම් පවතින. යන ලෝභ මූල සිතේ කියන එක අකුසල් සිතක්. ඒ අකුසලයේ ඉදීම ඒක කර්මයක් වෙනවා. නමුත් සොරකම් කිරීමේ කියන කර්මපතයට වැටෙන්නේ නැහැ. ඉතින් මේ ඒ ලෝභය, কৃষ্ণාව නැවත නැවත මේ ස්කන්ධ පංචකයන් ලබා දීමට ඉවහල් වන ධර්මයේ බැරිමි බුදුරජාණන් වහන්සේ ඒ কৃষ্ণාව දුක්ඛ සමුදයාර්ය සත්‍ය වශයෙන් දක්වනවා. මොකද අපට තිබෙනවා ඒ මෝහය නිසා තමයි මෝහය නැතුව ඒක ඇතිවන්නේ නැහැ. ඒ මෝහය මේ ස්කන්ධ පංචකය පිළිබඳව පවතින බැවින් මේ ස්කන්ධ පංචකය නැවත නැවත ලබා ගැනීම ඒ කෙනෙකු වශයෙන් ජීවත් වීම ඇසට පෙනෙන රූප දැකීමේ කනට ඇහෙන ශබ්ද ඇසීමේ නාහයට දැනෙන ගන්ධයන් දැන ගැනීමේ දිවට ලැබෙන රසයන් දැන ගැනීමේ කයෙහි ගැටෙන පොත්සබ්දයන් දැන ගැනීමේ එවැගේම සිතට ලැබෙන අරමුණු තිබෙනවානේ ඒ අරමුණු වලින් ලැබෙන ආස්වාදය ලැබ ගැනීමේ ඒ ආශාව කෙනෙකු තුල පවතිනවා අප්‍රහීන වශයෙන්. කාම තණ්හා කියන්නේ ඒක තමයි. ඒ අප්‍රහීන වශයෙන් පවතිනවා. නැති නොකිරීම වශයෙන් අප තුල ශක්තියක්. ඒ මේ වෙලාවේ තිබෙනවා. මේ වෙලාවේ අප තුල තිබෙනවා මේ කියන ලද ආශාව. ඒ කියන්නේ ආශාවේ ආරම්මණයන්ගේ වශයෙන් එය ප්‍රභේද කොට දැක්වීම. නැත්නම් ආසාව, විස්මාව වශයෙන් ගත්තොත් එක ධර්මයක්. ඒ ධර්මයේ රූපාසා, සබ්දාසා, ගන්ධාසා, රසාසා, පුට්ඨබ්බාසා, ධම්මාසා කියලා නැති වෙනවා. රූප තණ්හා, සබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පුට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා ඇති වෙනවා. ඒ ආසාව. දැන් ඒ ආසාව, ඒ তৃෂ්ණාව අප්‍රහීනව යම් තාක්කල් පවතීද ඒ තාක්කල් මේ ස්කන්ධ පංචකයෙන් නිදහස් වීමක් නැහැ ඒ මොකද ඒ අන්තිමට අපි ගනිමු අනාගාමි මාර්ගය ඒ අනාගාමි මාර්ගයෙන් কৃষ্ণාවේ ඒක දේශයක් නැසනවා ඒක දේශය ඒක දේශයක් කියන්නේ යම් කිසි කොටසක් සම්පූර්ණයෙන් නෙවෙයි ඒ කාමරාග වශයෙන් පවත්නා කුෂ්ණාව සහ මුලින්ම නැසෙන. ඒ ඉතිරි ඊතාවම කුෂ්ණාව අර කලින් තිබුණු ඝන බහල තත්ත්වයෙන් නෙවේ. රූප රාග අරූප රාග වශයෙන්. ඒ රූප රාග අරූප රාග වශයෙන් ප්‍රයතුනත් ඒ කුෂ්ණාව. ඒතරත්ත කාම ලෝකෙහි උපදින්නේ නැහැ. නැවත උත්පත්තියක් ලබන තත්වයෙන් නම් මේ යන්නේ කාම ලෝකයේ උපදින්නේ නැහැ. නමුත් රූප ලෝකයේ අරූප ලෝකයේ ඉපදීමට බාධාවක් නැහැ. ඒ මොකද රූප සංහාව තියෙනවා රූප රාගය ඒ වගේම අරූප රාගය තියෙනවා රූප රාග අරූප රාග අරූප රාග කියන්නේ අරූප භවයේ පිළිබඳ වූ ඒ કૃષ્ණාව පවතිනවා ඈ ඒක තියෙනවා ඒ අපි මේ රාගය ගැන ඉතරක් කතා කරන්නේ ඒ මානා මානය ඒ කියන්නේ අර සංයෝජන වශයෙන් දක්වන පිට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන ඒ සංයෝජන පහක් ඉතිරි කියන අනාගාමී වුණත් ඒව පවතිනවා. ඒව නැති කරන්නේ රහත් මගින්. අන්න රහත් මගින් රූප රාග අරූප රාගයෙන් නැති කරන බැවින් තමා කෘෂ්ණාවේ නිර්වශේෂ ප්‍රහාණය අරහන් මාර්ගයෙන් සිදු කරනවායි කියන්නේ. දැන් ඉතින් නිවන අරමුණු කිරීම ලෝකෝත්තර ඥානයෙන් සිදු කරන්නේ. ඒකයි චතුමග්ග ඥානයම කියලා කියන්නේ. සතර මාර්ග ඥානය. ඒ සතර මාර්ග ඥානයේ තමයි බෝධි කියන එකත් පාක්ෂි කරන්නේ බෝධි කියන නම. බෝධි උච්චති චතුසු මග්ගේසු ඥාන. බෝධියයි කියනු ලබන්නේ සතර මාර්ග සිද්ධි ලැබෙන නුවණටය. බෝධි රුච්චති චතුසු මග්ගේසු ඥාන. එතකොට මේ බෝධියෙන් අවබෝධ කරන්නේ කුමක්? නිවන. ඒ නිවන අවබෝධ කරනවායි කියන විට චතුරාර්ය සත්‍යයම අවබෝධ කිරීමකුයි එයින් දක්වා. දුක්ඛ පිළිසිඳ දැන ගැනීම, සමුදය දුරු කිරීම, නිවන සාක්ෂාත් කිරීම මාර්ගයේ වැඩිම කියන ඒ කෘත්‍ය සතරම එකවරක විසිරිය. ඒ ලෝකෝත්තර සිතේ ඉඳනවා එහෙම බලයක් ශක්තියක්. ඒ නිවන සෝවාන් මාර්ගයෙන් අරමුණු කිරීම නිසා. ඒ කියන්නේ පළමු වරට නිවන් දැකීමනේ. ඒ පළමු වරට නිවන් දැකීම නිසා ඒ නිවනෙන් නිවනේ තිබෙන ආනුභාවය කොයිතරම්දයි කියතොත් එතෙක් Tamanගේ సంతానගතව අප්‍රහීන වශයෙන් පැවති අනුසය කෙලෙස් ඉක්ති විචිකිච්ඡා කියන මේ අනුසය ක්ලේශයන් නැවත නූපදන ආකාරයෙන් දුර වෙනවා ඒක හරියට යම් මේ යම්කිසි රෝග නිදානයකට නිදානයකට මේ බොහෝම සැර මේ ගින්න අල්ලලා ඒක කුණුස් කළ දැම්මා වගේ. ඊට පස්සේ ඒක ඉතිරුවන්නේ නැහැ. ඒ අනුසය ධර්ම දෙක දික්ටි විචිකිච්ඡ. ඒ දික්තිය තමයි සක්කාය දික්ටි සීලබ්බත පරාමාස කියලා සංයෝජන වශයෙන් දෙකක් ඇටියට වදාරනවා. ඒ දික්ටි සංයෝජනය දිට්ඨි ක්ලේශය සංයෝජන වශයෙන් දෙකකට අතුලත් කොට වදාරා තිබෙනවා සක්කාය දිට්ඨිය සීලපත පරාමාස සංකේත අනුශේ වශයෙන් ගත්තම ඉත්තානුශය ඉත්ති අනුශය අනික විචිකිච්ඡානුශය ඒ දික් විචිකිච්ඡාව කියන්නේ සැකය. සැක නොකළ යුතු සැක කරන්නට විසුදුසු අරමුණු වල සැකය ඇති කර ගැනීම විචිකිච්ඡාවෙන්. ඒවා තමා දක්වන්නේ බුද්ධාදී අතකැන. බුද්ධ ධර්ම සංඝ සෝවාන් මාර්ගයෙන් අර මාර්ග වශයෙන් විචිකිච්ඡාව. ධර්ම වශයෙන් ඇති කරන්නේ දිට්ඨි විචිකිච්ඡාව. ඒ ditthi විචිකිච්ඡා දෙක නැතිව යාව. ඊළඟට සිත් වශයෙන් ගත්තම ditthිගත සංපයුක්ත සිත් හතරයි. විචිකිච්ඡා සංපයුක්ත සිතයි කියන පහ. අකුසල් සිත් පහ. උපදින්නේම නැහැ ඊට පස්සේ. මන ආරම්භන ප්‍රත්‍යයට. නිර්වාණය නිර්වාණයට නිර්වාණය ප්‍රත්‍ය වන්නේ චිත්තජයසිකයන්ට අරමුණු වීම වශයෙන්ම තමයි. වෙන විදිහකින් අරමුණු වන්නේ නැහැ. ආරම්මන වශයෙන්ම තමයි ඒ ලැබෙන ප්‍රත්‍යය. ආරම්මන ප්‍රත්‍යය ආරම්මන උපනිශ්‍රයක් ප්‍රත්‍යය ඒ විදිහට ලැබෙනවා. ආරම්මනාදී ප්‍රතිප්‍රත්‍යය. එහෙනම් ඒ ප්‍රත්‍යයන්ගේ වශයෙන් අරමුණු වීම වශයෙන් තමයි අධිපති ප්‍රත්‍යයේ තිබෙනවානේ ආරම්මනාධිපති සාජාපාදිපති. උපනිශ්‍රය ප්‍රත්‍යයේ තියෙනවා අනන්ත රූපනිශ්‍රය ආරම්මන උපනිශ්‍රය පකතු උපනිශ්‍රය කියලා. උපනිශ්‍රය වශයෙන්. ඊළඟ අනිත් එක තමයි ආරම්මන ප්‍රත්‍යය. ඒකට ආරම්මන ප්‍රත්‍යය ආරම්මන උපනිශ්‍රය ප්‍රත්‍යය ආරම්භනාදී ප්‍රතිප්‍රත්‍ය කියන මේ ප්‍රත්‍යයන්ගේ වශයෙන් තමා නිවන මාර්ග සුත්කල අරමුණු වන්නේ අරමුණු වී ඒ ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ ප්‍රථම උදානයේදී විසංඛාර ගතං චිත්තං තණ්හානං khය මච්ඡදා විසංඛාරගත විසංඛාරයේ කියන වදාලේ නිවනයි සංස්කාර ස්වභාවයේ ඉක්මවා පවත්. සංස්කාර ස්වභාවයේ ඉක්මවූ. නිසා සංඛාර. සංඛාරයේ කියන්නේ හේතු ප්‍රත්‍ය නිසා හටගන්න. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බවක් නොමැති. දැන් නිවනට විසංඛාර. එන මේ වචනේ උන්වහන්සේ වදාළා. විසංඛාර ගතං චිත්ත. සිත අරමුණු කිරීම වශයෙන් ඒ විසංඛාරයයි කියන ලබන නිවනට ගියා නැත්නම් පැමුණා කියන. ඒකට නිවන අරමුණු කළා තමන් වහන්සේට ඇති වූ ඒ ලෝකෝත්තර මාර්ග සිතින්. ඉතින් උන්වහන්සේට වුණාද මේ මාර්ග සිත් හතරක් උපන්. එක සිතකින්ම නෙවෙයි කටයුත්ත කරේ. සතර මාර්ග. පිළිවෙල ඒකයි. සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල. උන්වහන්සේ පිළිබඳ විශේෂයක් තිබෙනවා. ඒ ඒ පාරමිතා ධර්මය සියල්ලම උන්වහන්සේ සම්පූර්ණ කළේ. සම්‍යක් සම්බුද්ධත්වය ප්‍රාර්ථනා. ඒ මේ සම්මා සම්බුද්ධත්වයට පැමිණීම සඳහා එබැවින් ඒ සම්‍යක් සම්බුද්ධත්වයට පැමිණෙන උතුමා මේ පස්චිම භවයේදී කරන ක්ලේශ ප්‍රහාණය උන්වහන්සේගේ ශ්‍රාවක භාවයට පැමිණෙන ඒ අන්‍ය මාර්ගඵලාදී ගමයන් කරන අයගේ ක්ලේශ ප්‍රහාණයට වඩා විශේෂ ලෙස ඒ විශේෂය කුමක්ද අර වාසනා කියන ඒවත් නැති කිරීම වාසනා කියන්නේ සංසාර පුරුදු ඒ පුරුදුද නැති කර. අනිත් රහතන් වහන්සේලා එසේ කරන්නේ නැහැ. ඒ සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන කළ බැවින් තමා උන්වහන්සේට සර්වඥතා ඥාණය ලැබෙන්නේ. අපේ පිළිවෙලෙන් නැහැ. සර්වඥතා ඥාණය ලැබෙන්නේ ඒ නිසා. සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන කළ හිතිය. ඉතින් උන්වහන්සේ නිවන වදාලා তෘෂ්ණාවගේ ක්ෂය කිරීම වස්තු. එයින් අදහස් කරන්නේ තෘෂ්ණාවේ අභාව මාත්‍රය නිවනයි කියන එක නෙවෙයි. දෙකයි තේරුම් ගන්න. මේ නිවන ධර්මයක්. ඒ නිසානේ තදේතං ස්වභාවතෝ ඒක විධම්පි කියලා මෙහි කියනවනේ. නේ? ඒ නිර්වාණ ධර්මය ස්වභාව වශයෙන් එකක් වුවද එක දෑරුම් වුවද සෞපාදිශේෂ නිබ්බාන ධාතු අනුපාදිශේෂ නිබ්බාන ධාතු චේති දුවිධං හෝති කාරණ පర్యායේන කියලා දක්වන්නේ නිර්වාණය ස්වභාව වශයෙන් ගත්තොත් එකයි මගේ නිවන අසවලාගේ නිවන කියලා එහෙම නිවන් කීපයක් නැහැ නිර්වාණ ධාතුවේ ඒ නිර්වාණ ධාතුව කාහත වූද ප්‍රත්‍යක්ෂ කළ හැකි. ඒ ප්‍රත්‍යක්ෂ කරනවා නම් කළ යුතු වන්නේම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ සතර මාර්ග ඥානයන්. ඒ පළමු වරට ප්‍රත්‍යක්ෂ කරන්නේ සෝවාන් මාර්ගය. ඒ ප්‍රත්‍යක්ෂ කරන උජ්ජලයා කවරෙක් වන් නිර්වාණ ධාතුව කාපිලිබඳව කලකටත් එක ධාතුවක්. එක ධර්මයක්. ඒ තිබෙනවා ඒක ස්වභාව වශයෙන් ස්වභාව කියන්නේ ඊට අයත් ස්වභාවය කියන එක. ඒ හැම දෙයක්ම හැම ධර්මයක්ම ස්වභාව වශයෙන් පෙන්වනවා අත්තනෝ ස්වභාවක තමාගේ ස්වභාවය ස්වභාව කියන්නේ ස්වභාව තමාගේ බව කියන්නේ එයින් අදහස් කරන්නේ තමා يعني නැත්තම් මේ ධර්මය අන්‍ය ධර්මයකින් වෙන් වෙන ලක්ෂණය. එයයි සබාව කියන එකෙන් අදහස් නිවන මේ අන් කිසිදු ධර්මයක් හා සමාන නැහැ. නමුත් ධර්මයක්. ධර්මයක්. සත්ව නොවන, පුද්ගල නොවන ධාතුවක්. ධාතුවක්. නමුත් අනුත් ධාතුවෙන් නෙවෙයි. ඒ ධාතු සියල්ලගෙන්ම වෙනස්. නිවනේ තියෙන ස්වභාවය කුමක්ද? ඒ ස්වභාවය තමයි සම්පි ලක්ෂණම් කියලා. සම්පි ලක්ෂණම් නිබ්බාණම් කියන්නේ සාන්ත ස්වභාවය. නිවන. එහෙම ගන්නා විට නිවන එකම ධර්මයක්. ඒකේ නිර්වාණය ආකාර භේදයෙන් ධාතු දෙකක් වශයෙන් කියන සෞපාදිශේෂ නිබ්බාන ධාතු අනුපාදිශේෂ නිබ්බාන ධාතු සෞපාදිශේෂ නිබ්බාන ධාතුවයි කියන්නේ මේ ස්කන්ධ ශේෂය පිළියදී අවබෝධ කරන ලබන නිවන ඒ නිවන පිළිබඳව කතා කරන විට ඉතාම සුදුසු වචනය සිංහල වචනය හැටියට කියන්නට තිබෙන්නේ නිවන දකින්නවා නිවන ලබනවා නිවනට පැමිණෙනවා කියන ඒවා පర్యాయ වචන තමයි ඒ සඳහා යොදන වචන නමුත් ඉතාම සුදුසු වචනය තමයි නිවන් දකින්නවා ඒක මොකද නිවනට පැමිණෙනවායි කියන විට යම් කිසි තැනකට යන බව කියන්නේ එහෙම යන්නට තැනක් නම් නෙවෙයි ඒ විදිහට වදාරනවා කියන ඒ වදාරනවානේ මේ ආකාරයෙන් ඉතින් ඒ හිට්ලර් තැනකදී මහන්සි වදාරලා තිබෙනවා මුවවිට දක්වා පිරුණු තෙල් පාත්‍රයක් යමෙක් ගෙන යන්නේ යම්සේද එසේම තමාගේ සිත රැකගත යුතුය සත්‍යාම දිසං අගත පුත්තං නොගිය දිනු දෙසකට යන්නට බලාපොරොත්තු වන තැනැත්තා විසිනි මට මතක නෑ ගාථා. සමතිත්තිකං කියලානේ සමතිත්තිකං කාක් දෙයකත් තේන කත්තං යථා පරිහරිය. ඒවං සචිත්ත මනුරක්ඛේ කත්තයානෝ විසං අගත කුබ්බං අගත කුබ්බ දිසාව. ඒ කියන්නේ මේක පෙර නොදිය විරු දිසාව. ඒ නිවන ගැනයි. ඉතින් එහෙම ඒ නිර්වාණය ප්‍රකාශ කරන අවස්ථාවවලදී ලෝක ව්‍යවහාරයේ එන වචන ඇතැම් විටක පාවිච්චි කර තිබෙන. ඒ කොයි එකකින්වත් අදහස් කරන්නේ නැහැ. යම් කිසි තැනක් යම් කිසි පැත්තක් එහෙම එකක් අදහස් කරන්නේ නැහැ නිවන. නිවන ධාතුවක් ධර්මයක් ඒක ප්‍රත්‍යක්ෂ කලේ. ඒ ධර්මයේ යමෙක් ප්‍රත්‍යක්ෂ කලේද පළමු වරට ඒ නිවන ප්‍රත්‍යක්ෂ කිරීම නිසා අපිට කියත හැකි. පළමු වරට නිවනට පැමිණීම නිසායි කියලා නම. ඒ පැමිණීමයි කීවේ අරමුණු කිරීම වශයෙන් පැමිණීම නැත්නම් නිර්වාණ ධාතුව ලෝකෝත්තර නුවණින් දැකීම. ඒ පැමිණීම හේතු කොටගෙන කුමක්ද වන්නේ? කෙලසුන්ගෙන් මිදෙනවා. මේ එතකොට මේ නිවන ඒ තමන් සාක්ෂාත් කළ ඒ නිර්වාණය හේතු කොටගෙන නැත්නම් ඒ නිර්වාණයෙන් ප්‍රකාශ වන්නේ දැක්වෙන්නේ කුමක්ද? ඒ අවස්ථාවේදී යම්කිසි කෙනෙකු ඒ නිර්වාණය තමන්ගේ ලෝකෝත්තර නුවණින් ප්‍රත්‍යක්ෂ කළේ නම් ඒ තැනත්තා නිදහස් වෙනවා නික්මෙනවා මොනවයින්ද කෙලසුන්ගෙන් හා මේ පංච උපාදාන ස්කන්ධ සංඛ්‍යාත දුක්ඛයේ කොයි තරමද? මේකයි සැලකීම. කොයි තරමකටද අපි සැලකීවනේ? ditthi vichikiccha කියන අනුසය ධර්ම දෙක ඊට පස්සේ උපදින්නේ නැහැ. සිත් වශයෙන් දක්කල ලෝභ මූල සිත් වලින් ditthිගත සංපයුක්ත සිත් හතරක් විචිකිච්ඡා සංපයුක්ත සිතත් නැවත උපදින්නේම නැහැ. අනිත් අකුසල් සිත් සියල්ලකදීම තිබෙන අපාය ගාමිනී ශක්තිය එහෙම පිටින්ම නැති වෙනවා. ඒ සියල්ලගෙන්ම නික්ුණා. ඒ සියල්ලගෙන්ම නිදහස් වුණා. ඒ සියල්ලගෙන්ම නිස්සාරණය. ඒ ඒ ඒ නිස්සාරණය කුමක්ද? නිවන. ඒ නිස්සාරණය වූයේ මේ නිවන දැකීමේ හේතුවෙන් සාක්ෂාත් සාක්ෂාත් කියන්නේ ප්‍රත්‍යක්ෂ කරන්නේ. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන්නේ. සච්චිකා පබ්බ කියන ඒ සච්චිකා තබ්බන් කියලා කියන්නේ ඒකනේ සාක්ෂාත් කළ යුතුයි. ඒ ප්‍රත්‍යක්ෂ කළ යුතුයි නුවණින් දැකිය යුතුයි කියන්නේ. ඒකට තමයි ඒක ඕනම් කියත හැකි අත්දැකීමක් කියලා. Taman ප්‍රත්‍යක්ෂ කරන. මෙතුණු විවරණ ප්‍රත්‍යක්ෂ කරන විවරණ ඇත්තේ කියලා මේ අනුමානේ නැත්නම් ඒ නිවන පිළිබඳ වූ ප්‍රතිපදාවේ කෙනෙක් යෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒ අනුමානයේදී ඒ අනුමානය ඇති කර ගැනීම සඳහා තමයි අපට ශාස්ත්‍රූන් වහන්සේ නමකගේ අවශ්‍යකත්වය ඇති. එහෙම නැත්නම් කුමකටද ශාස්ත්‍රු කෙනෙක්? ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි විශ්වාසය, උන්වහන්සේ කෙරෙහි ඇති ඒ ශ්‍රද්ධාව, උන්වහන්සේව පිළිගැනීම, උන්වහන්සේ වදාළ කරුණු ඇදවීම කියන මේ ඌමනා කරන්නේ ඒ නිවන ප්‍රත්‍යක්ෂ කරන තුරු නිවන ප්‍රත්‍යක්ෂ කරනතු. නිවන ප්‍රත්‍යක්ෂ කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ නිවනක් ඇතෙයි කියන නිසා නෙවෙයි දැන් මේ තැනත්තා නිවන පිළිබඳව පිළිගන්නේ නිවනක් ඇතෙයි කියලා ගන්නෙ. තමාම දුටු බැරි. තමාම දැක්ක බැරි. අන්න ඒ දැකීම තමයි ප්‍රත්‍යක්ෂය. ඥානීන් කරන ප්‍රත්‍යක්ෂය. අනේ නිවන ධර්ම වශයෙන් ගත්තල එහි එවෙන්නේ ශාන්ත ස්වභාවය. සියලුම ස්කන්ධයන්ගෙන් සහ කෙලෙසුන්ගෙන් නිදුණු බව. ඒ නිසායි ඈ රහතන් වහන්සේට නෑ නෑ ඒ අවබෝධය රහතන් වහන්සේට විතරක් නෙමෙයි සෝවාන් සකදාගාමී අනාගාමී රහත්. ඒ හතර දෙනාටම තියෙන්නේ ප්‍රත්‍යක්ෂ. සෞපාත. ඒ හතර දෙනාටම ප්‍රත්‍යක්ෂය. නමුත් මේ ප්‍රත්‍යක්ෂය නුවණ වශයෙන් සැලකෙන විට රහතන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂය ශස්නේක. ඒ නිසා ඉතිරිම කෙලෙස් අපි සෝවාන් පුද්ගලයාගේ මේ නිර්වාණ ප්‍රත්‍යක්ෂය ගැන මේ මේ ලඝුකොට සැලකිය යුතුද? ওই තරම් දේ එක විදිහකින් බලන විට අමාරු නැත්නම් අමාරුම තැන එතනයි කියතේ. කඩුන්නේ. එනකද දැන් ඒ සෝවාන් පුද්ගලයා ගැන මා මේ ළඟදී කියවා ආවා. කියනවා. ඒ තැනත්තා සෝවාන් වීමයි. කියන්නේ සෝවාන් මාර්ග ඵලයන්ට පැමුණාට පස්සේ ඉතිරි මාර්ග ඵල උපදවා ගැනීම සඳහා කිසිදු උත්සාහයක් නොකර සිටියා. කිසිදු උත්සාහයක් නොකර සිටියා. ඉතින් ಜಾති හතක් උපදිනවනේ. ඒ හත්වෙනි જાතියෙහිදී මිය යන්නට කලින් මහත් වෙලා මේ පිරිනිවන් පානවා. මේ කොයිතරම් අනුභවයක් කියලා බලන්න. මේ සෝවාන් මාර්ගයෙන් දුටු නිවන ඒ කොයිතරම් බලයක්ද ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ අර කාලසිට පුත්‍රයා අරබය පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි ඵලං වරණ එහෙම වදාළා. ඒ තරම් නිසා දැන් සෝවාන් වූ කෙනෙකු ගැන සැලකන විට ඒ තනත්තාගේ සාංශාරික ගමන පිළිබඳ තියෙනවද සීමාවක්? නෑ. සීමාවක් නෑනේ. කවදා ඉවර වෙනවද, කෙලවර වෙනවද එහෙම නෑ. එහෙම දැන් අර <clears throat> තීර්ථකේත් නම් කීවා ඔහු දැන් කීවේ මක්කලි ගෝසාල. මනුෂ්‍ය කිප්පන් මඤ්ඤේ කියලා බුදුහාමුදුරුවෝ වදාළේ. මිනිස් කෙමනේ කියලා. ඔහු කීවේ මේ සියලුම සත්වයන්ගේ සැප දුක් කියන ඒවා මැනලා තියෙන්නේ. දෝන මිත්‍ය සුඛ දුක්ඛේ. ක්‍රෝණියෙන් මැනලා වාගේ තියෙන්නේ. ඒ නිසා ඒවායේ නත්ති හායන වර්ධනේ ඒවායේ අඩුවීමක් හෝ වැඩිවීමක් නැහැ එක එක සත්‍යා පිළිබඳව සලකන විට. ඒ හැමදෙනාම තමන් මොන උත්සාහයක් කළත් එහෙම කිසිදු උත්සාහයක් නොකර හිටියත් નિયમિત කාලයේ ඒ ඒ තැන්වල සැරිසරලා අන්තිමේදී කෙලවර වෙනවායි. එහෙම කියන්නේ. නමුත් බුද්ධ ආගමේ අපට එහෙම උගන්වීමක් නැහැ. අපි ඒ උත්සාහයෙන් මේ සංසාර ගමන නවත් නැවැත්වුවේ නැත්නම් නැවත්මත් නැතුව යන එකයි තිබෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ. මහන්සේ වදාළනේ වික්ෂුන් වහන්සේට මහණෙනි මේ මේ සතරක් වූ ආර්ය සත්‍යයන් අවබෝධ නොකිරීමේ හේතුවෙන් උඹලාද මමද මේ දීර්ඝ කාලයක් මේ සංසාරයේ සැරිසැරුවා. එන් වදාන අවබෝධ නොකළ හේතුවෙන් අවබෝධ කළ සංසාර ගමන නවත්තන සංසාර ගමන නවත්. ඒ කියන්නේ සංසාරයෙන් නික්මෙනවා. සංසාරයෙන් නික්මෙන්නේ නිවනට. නැත්නම් සංසාරයේ තුලයි ඉන්නේ. නික්මීම කියන්නේ ඒ නිසානේ. නිස්කරණය කියන්නේ. ඒ දුක් වලින් ආ කෙලසුන්ගෙන් මිදෙනවා. ඒ නිසා තමයි විමුක්ති කියලා නිවනට නමක් තිබෙන්නේ. නිදීම. විමුක්ති. මොක්ෂ. නිදීම. දැන් ඒ ඒ නිවන අපි කියවනේ ස්වභාව වශයෙන් එක එක්වදෑරුම් වල කාරණ පర్యాయෙන් කියන්නේ එය ඒ නිවන සාක්ෂාත් කිරීම නැත්නම් නිවන අවබෝධ කිරීම හා ඒ අවබෝධ කිරීමේ හේතුවෙන් නැවත ස්කන්ධ පංචකයක් නොලබාම සිදුවන සමුච්ඡේද මරණ කියන සමුච්ඡේද මරණය සිදුවන්නේ කාටද කියලා ඇහුවොත් සමුච්ඡේද මරණය රාතන් රාතන් වහන්සේගේ මරණය සමුච්ඡේද මරණය නැවත උත්පත්තියක් ලබන්නේ නැහැ. මේ මරණයම ඉවර කරනවා. يعني එතනින්ම ඉවරයි ඔක්කොම මරණ. ප්‍රතිසන්දිය ගන්න. සමුච්ඡේද. දැන් නිවන නිවනේ සාන්ත ස්වභාවය අරමුණු කිරීම කවුද කරන්නේ? සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණි උතුම. නැත්නම් පුද්ගලයන් වශයෙන් ගන්නවා නම් ප්‍රත්‍යක්ෂ කරන අවස්ථාවක් තිබෙනවනේ. ප්‍රත්‍යක්ෂ කරන අවස්ථාවේදී ඒ පුද්ගලයන් හතර දෙනෙක් දක්වනවා. සෝවාන් මාර්ගස්ත්‍ය, සකෘදාගාමි මාර්ගස්ත්‍ය, අනාගාමි මාර්ගස්ත්‍ය, අරහත් මාර්ගස්ත්‍ය. ඒ ඵලස්තය, ඒ කියන්නේ ඵලයට අනුතුරුවනේ ලැබෙන්නේ. මාර්ගයට අනුතුරුවම ඵලය. ඒකට ඵලය ඒ ප්‍රත්‍යක්ෂ කළ අය නිර්වාණ ප්‍රත්‍යක්ෂ. දැන් ඒ නිර්වාණ ප්‍රත්‍යක්ෂය කළ අයට තමන් ඒ ලෝකෝත්තර නුවණින් දැනගත්ත ඒ නිවන නැවත නැවත උපදවා ගනු ලබන ඥාන සංප්‍රයුක්ත සිත් වලින් හා ඵලසිතින් අරමුණු කරන්නට පුළුවන්. ඒ ජීවන. දැන් ඒ නිසා දැන් ඵල සමාපත්තීන්ට සමවදිනවනේ. ඔව් ඵල සමාපත්තීන්ට සමවදිනවා කියන්නේ ඒ නිර්වාණය අරමුණු කරමින් සිටිනවා. බුදු රජාණන් වහන්සේ සරියුත් ආදී ඒ රහතන් වහන්සේලා ඒ ඵලයේ සමාපත්තියට සමවදිනවා නිතර. ඒ නිර්වාණය පිළිබඳ ඒකයි. ඉතින් ඒ නිවන සාක්ෂාත් කළ උතුමෝ ඒ සාක්ෂාත් කළ නිවන පිළිබඳව සැලකෙන විට ඒ නිර්වාණය දක්වනවා දැන් ඒ නිවන අරමුණු කරමින් වාසය කරනවානේ. ඕනෑ වේලාවක Taman ප්‍රත්‍යක්ෂ කළේ නිවන අරමුණු කරන්නට පුළුවන්. මේ පිළිවෙලක් තිබෙනවා. දැන් ඵල සමාපත්තියට සංවාදිනකොට එකවරටම ඵලය උපදිනවා නෙමෙයි. ඒ පිළිවෙලක් තිබෙනවානේ චිත්ත වීතිය වල පිළිවෙලක් තිබෙනවා ඥාන වල පිළිවෙලක් තිබෙනවානේ. ඥාන පිළිවෙලනේ උදේ වය භංග භය ආදීනව නිබ්බිදා ආදි වශයෙන් උපදවා ගන්නා නුවණ. ඒ පිළිවෙලේ ඒ ඵල සමාපatti නීතියට පැමිණෙනවා. අර අනුලෝම සිත්වලට අනුකූලව ඵල සිත් ඇති වෙනවා. එහෙම ඒ ඵල සිත උපදවාගෙන නිවන අරමුණු කරමින් සිටින්නට පුළුවන් පුරුදු කරපු හැටියට කැමැති තාක් වේලාවක්. ඉතින් නෑ නෑ සෝවාන් ආදී පුද්ගලයන්ට සෝවාන් ඵලය කියන්නේ ඒකනේ. නෑ නෑ ඊට පස්සේ ඊට පස්සේ ඌ නැවත සකෘදාගාමි වෙනකම් සකෘදාගාමි වෙනකම් ඒ ඵලසිත තමා නිවන අරමුණු කිරීම වශයෙන් උපදවා ගත හැක්කේ. ඒ නිසා තමයි සෝවාන් වූ තැනැත්තා අදිෂ්ඨානයක් කොට ඉතිරි මාර්ග ඊට ඉහළ මාර්ග ඵලයන් උපදවා ගැනීම සඳහා භාවනාවෙහි යෙදෙන්නේ නැත්නම් තමන්ගේ විදර්ශනාවට අනුතුරුව විදර්ශනා නුවණ උද්‍යාගයේ පටන් උපදිනවා අනුතුරුව පැමිණෙන්නේ ඵලයට ඵලයට ඒ ඵලයට පැමිණීම වළක්වන්නට නම් යම් කිසි කාලයක් නියම කරගෙන බැරි වෙලාවත් තමන් අදිෂ්ඨාන කළොත් අනිත් සකෘදාගාමි මාර්ගඵලයන් ලැබෙනතුරු මට සෝහන් ඵලසිත නූපදීවා කියලා එහෙනම් සෝහන් ඵලසිත උපදින්නේ නැහැ සකෘදාගාමි උපදිනකම් එහෙම නෙවෙයි යම් කිසි කාලයක් නියම කරගෙන මේ කාලය තුලදී මට ඵලසිත නොලැබේවා කියලා අදිෂ්ඨාන කරගෙන අනිත් මාර්ගය ගැන සඳහා භාවනා කරා එහෙම නැත්නම් ඵලයට කරනවා ඉතින් ඒ ඒ මාර්ගසිතය උපදවාගෙන ඵලයට පැමිණි තැනැත්තා. සෝවාන් පුද්ගලයා, සකදාගාමි පුද්ගලයා, අනාගාමි පුද්ගලයා, රහතන් වහන්සේ. ඒ පුද්ගලයන් හතර දෙනා පිළිබඳවම තිබෙන නුවණ නිවන පිළිබඳව කියන්නේ සෞපාදිශේෂ නිබ්බාන ධාතු. නියෝධ සමාපත්තියේ සිතක් නැහැ. නෑ. එතන නිවන ප්‍රත්‍යක්ෂ අරමුණු කිරීමක් නැහැ. ඒ නිවන අවබෝධ කළ ඒ අනාගාමි රහත් කියන අය ලබා තිබෙනවා නම් එන උපතෝ භාග විමුක්ත වෙන්නට ඕනේ. ලබා තිබෙනවා නම් ඒ අෂ්ඨ සමාපatti. ඒ අෂ්ඨ සමාපත්තිලාභී අනාගාමි රහත් කියන අයට පමණයි නිරෝධ සමාපත්තියට සම්බන්ධ. වෙන මේ අනාගාමී රහතුන්ට බෑ. ඒ ඒ කවරකට වුවත් පුළුවන් තමාගේ කලසිත උපදවාගෙන නිවන ආරම්භ කරන්නේ. නිරෝධ සමාපත්තියයි කියන එකේ විරුද්ධ කරන්නේ මොකක්ද මොනවාද විරුද්ධ කරන්නේ? ඒ සිත විරුද්ධ කරන්නේ අන්තිමට උපදින්නේ මොන සිතද? නේව සංඥා නා සංඥායන. නේවා සංඥා නා සංඥායතන සිත දෙවරක් ඉපද ඊට පස්සේ සිත ඉපදීම නවතිනවා Taman අදිෂ්ඨාන කරගත්ත කාලය තුල. ඒ ඒ Nirodhaය නේව සංඥා නා සංඥා යතනයාගේ නිරෝධය. ඒකට සිත් විරුද්ධ කරනවා. චෛතසික නිරුද්ධ කරනවා. චිත්තජ රූප. චිත්ත චෛතසික නිරුද්ධ වුණාම චිත්තජ රූප උපදින්නේ නැහැ. ඒකට චිත්ත චෛතසික චිත්තජ රූප නැති ශරීරයක්. ඒ කාලය තුල පවතිනවා ප්‍රාණය ඇති සමති වෙන කෙනෙකු හැටියට රහතන් වහන්සේ තමයි. උන්වහන්සේගේ ශරීරයේ පවතිනවා ඒ ජීවත් වෙන කෙනෙක්. නමුත් සිත නැහැ ඒ වෙලාවේ. චෛතසික නැහැ. සිතින් උපදවන රූප නැහැ. කර්මජ රූප තිබෙනවා. ආහාරජ රූප තිබෙනවා. ඍතුජ රූප තිබෙනවා. ඈ? ඈ? අසඤ්ඤ සත්‍යයේ ඇති වෙන්නේ කර්මජ රූපයි ඍතුජ රූපයි. නේ? කර්මජ රූපයි ඍතුජ රූපයි. ඒ අසඤ්ඤ සත්‍යය. දැන් විරෝධ සමාපත්තියට සමවැදුණු එතුමාට කියනවානේ ආහාරජ රූපත්තිය. ආහාරජ රූපත්තිය කියනවා. ඉතින් ලොකු සමානකමක් ලේනවා. නමුත් ඒ නිවන නෙවෙයි ලබා තිබෙන්නේ නේ. නිවන ප්‍රත්‍යක්ෂ කළ කෙනෙක් නෙවෙයි. අසඤ්ඤය කියන එක අසඤ්ඤ සත්‍යය කියන එක ආර්යෝ නූපදින තැන. ආර්ය කවුරුවත් උපදින්නේ නැහැ. අරියා නූප ලබ්ධන්ති අසඤ්ඤාපාය භූමිසු ශේෂත්ථානේසු ලබ්ධන්ති අරියා අමරියා පිච එහෙම නෙමෙයි අසඤ්ඤ සත්‍යේ අරියා නෝක ලබ්ධන්ති අසඤ්ඤාපාය භූමිසු අපාය භූමිය වගේ තමයි ආර්යයන්ට අසඤ්ඤ සත්‍යය යන්නේ මේ ඈ අභව්‍ය ස්ථානේ උපදින්නේ නැහැ රහතන් වහන්සේ ඔය එදිනේ කරේ අෂ්ඨ සමාපatti කියන්නේ අෂ්ඨ සමාපatti ඒක සමත විපස්සනා කියන මේ යුගන අධ්‍යයම තිබෙන්නට ඕනේ. වඩලයි ඒ ඒ විදිහට පැමිණෙන්නේ නිරෝධ සමාපත්තිය. එහෙම නැතුව පැමිණෙන්නට බෑ. මොකද ඒ විරුද්ධ කරන්නේ නේම සංඥා නා සංඥාය. සංඥාත්‍ය දුක නැහැ. ඒ පංච ඒ රූපස්කන්ධය රූපෝපාදානස්කන්ධෝ ඒ කියන්නේ. ඒක නෑ. වේදනාව නැතුව රූප උපාදානක් නැහැ. ඒ දුකක් නැහැ කියන්නේ විඳින එක නෙවෙයි දුකයි කියන්නේ. විඳින එක විතරක් නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දුකයි කියලා විඳින විතරක්ද? නෑ. මේ පංච උපාදානස්කන්ධා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දුකයි කියන්නේ පංච උපාදාන. ඔව්. ඒකට පංච උපාදානස්කන්ධේ දුක නම් ඒ උපාදානස්කන්ධයෙන් එකක් තිබුණා ඒ දුක නෑ ඒක ඒක ඒක තියෙනවා දැන් ඒ අසඤ්ඤ සත්‍යය කියන එක ගන්නෙ ඒක අහේතුක ප්‍රතිසම්පද ඒ අහේතුක ප්‍රතිසන්දියේ කීවේ එතන අහේතුක සිතක් උපදිනව නෙවෙයි. සිත නෑනේ. ප්‍රතිසන්දියේ වශයෙන් ලැබෙන්නේම රූපය. රූපය අහේතුක එකක් නේ. අහේතුක කියන්නේ ලෝභාදී හේතුන් යෙදෙන්නේ නෑනේ. ඒ නිසා ඒක. හොඳයි කාලය ගන්නේ ගනිමු අපි. ඒ මහා කල්ප 500. ඒ මහා කල්ප 500ම මේ අපිට තිබෙන දුක් නෑ තමයි. ඔව් ඒ අපිට තියෙන දුකේ කියන්නේ අපට ගඩ ගෙඩි වනපිරිකා අංශභාග ආදී මේ ඒවා තියෙනවානේ බඩ ගෙඩි ඒවා මොනක් නැහැ බඩ ගෙඩි එක කාටවත් නැහැ මේ මේ මේ බ්‍රහ්ම ලෝකෙ එනි ඒවා නැහැ නමුත් බලමු එතන ඒ එතන නිත්‍ය තනක් නෙවෙයිනේ ඒ නිසා මොකද වන්නේ මහා කල්ප 500න් පස්සේ ආපහු මේ ඒක ඒක තමයි. ඒ අය. ඒ නිසා තමයි ඒ අය එකට ඒක කැමති වන්නේ. ඒ ඒ අයට තේරෙන්නේ නැහැ. ඔය මහා කල්ප 500 පේන්නේ නැහැ. මහා කල්ප 500 පේන්නේ නැහැ. උන්නට පේන තරම් දුර බලනකොට එතරින් හේමක් නැහැ. ඒ නිසා එතන නිත්‍ය තැනක් හැටියට සලකා ගන්න. ඒ සලකාගෙනයි ඈ ඔව් ආති ජාතිපි දුක් ඒ જાතියවත් දුකයි. ඉතින් ඒ නිවන ඒ ප්‍රත්‍යක්ෂ කළ තැනත්තා ඒ හේතු කොටගෙන ලබන ඒ ශාන්ත සුවය නිවන් මුදුට කෙනෙකුට තේරුම් ගන්නට බෑ. මොකක්ද කියනවා නේද කතාව. ඉතින් ඒකේ තේන්නේ Tamanට හිතා ගන්නට බැරි එකනේ. Tamanට බෑ සලකා ගන්නට. කර්මකට හෝ නිවනේ තිබෙන සාන්තස්ස භාවය දුක් නැති බව කියන මෙය තේරුම් ගන්නට පුළුවන් වන්නේ ස්කන්ධ පංචකය පිළිබඳ දුකයි කියන එක විදර්ශනා නුවණින් ප්‍රත්‍යක්ෂව දැනගත්ත කල. විදර්ශනා නුවණ නිකම් නෙවෙයි ඉතින් විදර්ශනා නුවණ උපදවා ගන්නා අය කොයිතරම් අඩු සංඛ්‍යාවක්ද සිටින්නේ ඒ සඳහා උත්සාහ කරන්නෝද කොයිතරම් අඩු සමහරු දැන් කියනවානේ දැන් ඕවා කරන්නට බෑ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලය වෙනතුරු ඉතින් ඉන්නට ඕනේ කියලා එහෙම කියනයි මේ බොහෝ විට. ඉතින් එහෙම කෙනෙකුන් විදර්ශනා නුවණක් ගැන මොන උත්සාහයක් නෑනේ. ඉතින් එහෙම කෙනෙකුට නිවන පිළිබඳව සලකා ගන්නට අමාරු. නිවන ඇති බව ශාස්ත්‍රඥ වහන්සේගේ ඉගැන්වීම අනුව පිළිගන්නවා. පිළිගෙන නිවන පිළිබඳව බලාපොරොත්තු වෙනවා ප්‍රාර්ථනාත් කරනවා. නමුත් ඒ ප්‍රාර්ථනාව සමුර්ධ වීමට උවමනා කරන පිළිවෙත නැහැ. පිළිවෙත අඩුයි. පිළිවෙතේ තිබෙන අඩුවක්. කොයිතරම් සීල් රැක්කත් නිවන ලබන්නට බෑ. කොයිතරම් සමාධිය ලැබුවත් නිවන ලබන්නට බෑ. නිවන ප්‍රත්‍යක්ෂ කරන්නට බෑ. සීලයෙන් ප්‍රත්‍යක්ෂ කරන්නක් නෙවෙයි නිවන. සමාධියෙන් ප්‍රත්‍යක්ෂ කරන්නක් නෙවෙයි නිවන. නමුත් මේ දෙකම උපකාරයි නිවන ලබා ගැනීම සඳහා. සීලෙහි හිත ඒකලෝ සමාධිය වඩලා සමාධිය නැත්නම් නුවණ උපදින්නේ නැහැ. ඒ නිසායි සමාධිය ඕන. ඒ සමාධිමත් සිත් ඇති තැනත්තා ඊළඟට නුවණ වඩන්නට ඕන. එනිසා යෝගාවේ ජායතේ භූරි අයෝගා භූවි සංඛයෝ ඒතං වේධා පතං ඤත්වා භවාය විභවාය ච තථාත්තානං නිවේසෙය්‍ය යථා භූරි පවට්ටති එමෙලු බුදුරජාණන් වහන්සේ වදාළ යෝගාවේ ජායතේ භූරි භූරි නාමයෙන් එතන වදාළ ඒ නුවණ ඇතිවන්නේ යෝගා ඊවේ භාවනාවෙහි යෙදීමෙන් අයෝගා භූරි සංඛයෝ ඒ භාවනාවෙහි නොයෙදීමෙන් නුවණ පිරිහෙයි නුවණ පිරිහෙන. ඒතං වේධා පතං ඤක්වා භවාය විභවායච්ච. ඒ නුවණ වැඩෙන ආ නුවණ පිරිහෙන කියන මේ මාර්ග දෙක දැනගෙන තථා අත්තානං නිවේසෙය්‍ය යථා භූරි පවද්දති යථා භූරි පවද්දති යම්සේ යෙදීමෙන් නුවණ වැඩේද තථා එසේ අත්තාන නිවේසය. තමාවෙහි යොදවන්නේය කියන්නේ. ඒ කියන්නේ භාවනා කරන්නේය. භාවනා නොකිරීමෙන් මේ දුවන පිළිහෙල. ඉතින් එහෙම භාවනාවක් කිරීම සඳහා සිතක්වත් නූපදවාගෙන නිවන ප්‍රාර්ථනා කිරීමේ කියන එක ප්‍රතිඵල ලබා දීමට සෑහෙන තරම් දෙයක් නොකොට යම් කිසි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න වගේ. ඒ නිසා තසුළු කාලයක් ඒ සඳහා කැප කරන්න ගත කරන්නට ඕන. ඒ නුවණ උපදවා ගැනීම සඳහා. නෑ අපෝ ඔව් <laughs> සමහරුන්ගේ අදහසක් තියෙන්නේ එහෙමයි. ගීයකට ගීයන් පිළිබඳව තියෙන එම අදහසක්. ගීයන්ට බුදුරජාණන් වහන්සේ වදාරලා නැහැ මේ ආර්ය ශ්‍රාන්තික මාර්ගය ඔය චතුරාර්ය සත්‍ය ඒව වදාරලා නැහැ. ගීයන්ට වදාරලා තියෙන සිගාලෝවාද සූත්‍රය මේ මේ ව්‍යග්ගපද්ද සූත්‍රය ඕවා කියනවා. හොඳයි අපි ව්‍යග්ගපද්ද සූත්‍රයේ ගනිමු. ඈ ගග්ගපජ්ජ සූත්‍රයේහි උන්වහන්සේ වදාළානේ මෙලොව දිනුවට පරලොව දිනුවට. එහෙම දෙකක් වදාළානේ. නේ? ඉතින් පරලොව දිනුව ගැන වදාරන තැන උන්වහන්සේ ප්‍රකාශ කරනවා මොනවද දක්වන්නේ? සද්ධා, සීල ඊළඟට සමාධි, ප්‍රඥා. නේ? නෑ. ආ? සාප සද්ධා සීල ඡාග පඤ්ඤා. එවනේ ඡාග. ඒ පඤ්ඤා. පඤ්ඤා කියලා වදාරලා තියෙනවා. හොඳයි ඒ පඤ්ඤා කියන එක උන්වහන්සේ දෙන්නේ විස්තර කරලා. පඤ්ඤා කියන එක විස්තර කරන්නේ කොහොමද? පඤ්ඤවා හෝති කියලා උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගත. වෙන තැන වෙන විදිහකට ප්‍රඥාව වදාරන්නේ නැහැ. උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හෝති අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා උදයත්ථ ගාමිනී කියන්නේ ඇතිවීම නැතිවීම දක්නා නුවණින් ඇතිවීම නැතිවීම දකින්නයි කියන්නේ විදර්ශනා නුවණනේ උදයත්ථය ඥානෙ එහෙම නැතුව ප්‍රඥාවයි කියන්නට මොනවද තිබෙන්නේ? ධාති ප්‍රඥාවක් තිබෙනවා වෙනම. ඒක සපඤ්ඤෝ කියන එකෙන් වදාරලා තිබෙනවනේ. සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤ. ඒ ಜಾති ප්‍රඥාව උපතින් ලබන ලද නුවණ. ඒ පෙර කර්මය නිසා මේ ආත්ම භාවයේදී Taman නුවණ ඇතිව උපන්නා. තවත් විදිහකින් කියනවා නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයක් වුණා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයා හොරෙක් වෙන්නට පුළුවන්. ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයා සල්ලාවෙක් වෙන්නට පුළුවන්. මිනී මරුවෙක් වෙන්නට පුළුවන්. ඒ ඕන කෙනෙක් වෙන්නට පුළුවන් ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලබා ගැනීම නිසා සිදුවන අපූර්වක් නැහැ. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලබා ගැනීම හේතු කොටගෙන සිදු කරගත හැකි මහත් අර්ථයක් තිබෙනවා. අන්න ඒ වදාරනවා බුදුරජාණන් වහන්සේ. සීලේ ප්‍රතිත්ථාය. සීලේ ඉති කන්නට. ඊළඟට චිත්තං පඤ්ඤං ච භාවයන් සමාධිය වඩන්න නුවණ වඩන්න ඒ කියන්නේ සමාධි පඤ්ඤා. සමාධි භාවනාව චිත්ත භාවනාව. විදර්ශනා භාවනාව තමයි පඤ්ඤා භාවනාව. ඒකෝර චිත්ත භාවනා පඤ්ඤා භාවනා කියා දක්වන මේ දෙක වඩන්නේය. මේ දෙක වැඩිම නිසා තමයි কৃষ্ণා අවුල කපා හරින්නේ. ඒ නිසා තේරුම් ගන්න. දැන් අපි කවුරුත් එහෙම සලකන්නට ඕනේ. නිවන ගැන ලොකු බලාපොරොත්තු අපේ තිබෙනවානේ නේ මහත් ප්‍රාර්ථනාවක් තියෙනවා ඒකම බලාපොරොත්තු නෑ සමහරුත් තියනවානේ වෙනත් කොහොම බලාපොරොත්තු වෙන්නේ ඉටු කරගෙන පස්සේ නිවනක් ඒ නෑ ඉතින් ඈ ඒ කොයි විදියෙන් නෝ නිවන ප්‍රාර්ථනා කිරීම හොඳයි නිවන ප්‍රාර්ථනා නොකරනවට වඩා හොඳයි නිවන ප්‍රාර්ථනා කරන එක. මොකද ප්‍රාර්ථනා කොට ලබාගත යුතු දෙයක්ම තමයි. ඒ ප්‍රාර්ථනා කොට නිවන ලබන්නට නම් නිවන ලබා ගැනීමට හේතු වන ප්‍රතිපත්තිය පුරන්නට ඕනේ. ඒ ප්‍රතිපත්තිය නොපුරා නිවන ලබා ගන්නට නම්. ඉතින් අපිට අනිත් දවසේ අපි විස්තර කරන්නම් මේ සෞපාදිශේෂ නිබ්බාන ධාතු කියලා එය නම් කරන්නේ ඇයි කියන එක. අනුපාදිශේෂ නිබ්බාන ධාතුවේ කියන්නේ කුමක්ද? ඒ බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවලම වදාරලා තිබෙනවා. ඒ තැන්වලදී ඒ සෞපාදිශේෂ නිබ්බාන ධාතුව වදාරන්නේ රහතන් වහන්සේ වතේ ඒ සෝපාදිශේෂ නිබ්බාන ධාතුව දක්වා. උන්වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණයට අනුතුරුව ලැබෙන අනුපාදිශේෂ නිබ්බාන ධාතුව දක්වනවා. නමුත් සෝවාන් ආදී පුද්ගලයන්ට තිබෙන්නේද ඒ සෞපාදිශේෂ නිබ්බාන ධාතුවයි. අපි ඒක අනිත් දවසේ සාකච්ඡා කරමු. සබ්බේ සංඛාරා නිච්ඡා සීලා පඤ්ඤාය පසුතිවතං ජීවති චේතනං භූතියා සබ්බේ සංඛාරා නිච්ඡා සීලා පඤ්ඤාය පසුතිවතං ජීවති චේතනං භූතියා සබ්බේ ධම්මා නිච්ඡා සීලා පඤ්ඤාය පසුතිවතං ජීවති චේතනං किया दुखपत्ता भयपत्ता लिखाया शोकपत्ता विद्युता उत्पत्ति आकाशत्ता कुमत्ता देवानागामी पिता पुण्यतनम विद्वा चंद्रकम स्थापनम आकाशत्ता कुमत्ता देवानागामी पिता पुण्यतनम विद्वा चंद्रकम स्थापनम आकाशत्ता कुमत्ता देवानागामी पिता पुण्यतनम विद्वा भूतयंतु स्वं सदनम